ලෝවා මහා පායේ සිටයි අද මේ දේශනාව පවත්වන ලෝවා මහා පාය යන්න අපේ රටවාසීන්ගේ ප්‍රමණක් නොවේ ලෝකවාසී බෞද්ධ ජනතාවගේ සිත තන්තුල පවතින වචනයක් සිද්ධාස්ථානය මේ අටම ස්ථානයක් මෙතන පිහිටලා තිබෙනවා දේවානම් පියතිස්ස මහරජතුමා විසින් සකස් කරන ලද මේ පුණ්‍යවන්ත භූමිය 2300 වසරකටත් වැඩි කලක සිට පින්වත්නි පුණ්‍ය භූමියක් හැටියටයි අද දක්වාම පවතින්නේ මේ රටේ ජනතාවගේ පමණක් නොව ලෝක වාසී බෞද්ධ ජනතාවත් එදාත් අද වගේ මේ ස්ථානයට පැමිණලා තිබෙනවා ඒ වගේ පුණ්‍ය භූමියකයි මේ පුණ්‍ය ක්‍රියාව ලෝවා මහා ප්‍රාසාදේ ඉඳගෙනයි අප විසින් මේ පින්වතුන්ට දේශනා කරනු ලබන්නේ. දරණාගම කුසල ධම්ම ඉෂ්ඨවරතුමන් විසින් අද බෞද්ධ නාලිකාව මූලිකත්වයේගෙන සිදු කරනු ලබන මේ තිර ප්‍රසිද්ධ මහා පුණ්‍ය ක්‍රියාව සිදු කරන අවස්ථාවෙහි ධර්ම දේශනාව සඳහා ආරාධනා කළේ අපටයි මදක් අසනීප ගතයෙන් සිටියද හෙට උදෑසනම බුදුන් උපන් රටේ අතිවිශාල බෞද්ධ කාර්යයක් සඳහා නේපාලයට යාමට નિયમિતව තිබුණද මේ පින්කමට මම කොහොම වුණත් සම්බන්ධ විය යුතුයි කියලා අදිෂ්ඨානයක් කරගත්තේ ඒ නිසයි මේක පුණ්‍ය භූමියක් දුටුගැමුණු මහරජතුමා පවා මේ සියලු බෞද්ධ කටයුතු කරගෙන අවසාන වෙලාවේ කල්පනා කරගත්ත මේ අවසාන කාල පරිච්ඡේදය මගේ මේ ලෝවා මහා ප්‍රාසාදයේ තට්ටු නවයක් විදේශීය රාජ්‍ය නායකයන් ආගමික නායකයන් පිළිගත්තේ බිම්මහලී වැදගත් ඉතිහාස ප්‍රවෘත්ති කීපයක් ඉදිරි වේලාව තුලදී අප විසින් මේ පින්වතුන්ට මතක් කරනවා. රජතුමාත් කල්පනා කළා මෙතන බණ කියන්න ඕන මමත්. දුටු ගැමුණු මහරජතුමාට අදහසක් පහළ වුණා. මේ ලෝවා මහා ප්‍රාසාදයේ ගරුතර මහා සංඝයා වහන්සේ එදා වැඩ සිටිය සියලු දෙනාමත් ඇවිදී මේ පලාතම මේ ප්‍රදේශයේම මේ පුණ්‍ය භූමියම එකම හිස් ගොඩකින් වැහිලා රජතුමා කියන බණහන්ද ඒ තරම් පුදුම භක්තියක් ජනාදරයක් ජනහිත දිනා ගැනීමේ කුසලතාවයක් දුටුගැමුණු මහරජතුමාට තිබුණා. ඒ අතර බණ කියන්ට නැකිට්ටා රජතුමාට වැරදුණා. කියාගන්න බෑ වෙවුලනවා දාඩියේ වැగిරෙනවා. වචන දෙක තුනක් කියලා වැඳලා සමාව අරගෙන පැත්තකින් වාඩි වෙලා નિયમિત ස්වාමීන් වහන්සේ ළමකට එදා සිටිය බෞසුරුත එන අයගේ සිත් සතන් සතුටු වෙන පරිදි ධර්මානුදේශනයක් ධර්මානුශාසනයක් පවත්වන්නට ඉල්ලීමක් කරලා නිහඬ වුණා එහෙම තැනක් මේ ලෝවා මහා ප්‍රාසාදය. මෙහි ඇති වටිනකම නම් බෑ අපි කාටවත් කියලා නිමාවක් කරන්න. මේ ගස් යට අපට පේනවා මමත් ඉන්නේ මං හිතන්නේ තුන් මහල් මහල් තුනක් විතර උඩ තැනක මේ හදලා තියෙන මේ ලෝවා මහා ප්‍රාසාදය ඇතුළේ මට පේනවා මේ ගල් අතිවිශාල ගල් තොකයක් ගල් 1000 ගණනක් මතයි මේ ප්‍රාසාදයේ තිබුණේ. මහල් නවයක්. අතිවිශාල සේනාවක් අපේ උපාසක උපාසිකාවන් ගරුතර ස්වාමීන් වහන්සේලා අපේ සිල්මෑණිවරු දායක දායිකාවන් වාඩි වෙලා ඉන්නවා බණහනක. මේ තරම් අවරස්නේ දැනුණත් ඒ ගැන නෑ ඒ කවුරුවත් තැකීමක් කරලා අරමුණ මේ ලෝවා මහා පායයි. ඒ නිසා මෙබඳු තැනක මෙවන් උදාර පින්කම් මාලාවක් මීට පෙර නෑ සිදු කෙරිලා. ඒ සඳහා අනුශාසනා කළ අනුශාසනා කරන අටම ස්ථානාධිපති ගරුතර නායක මාහිමිපාණන් වහන්සේ. ඒ වගේම උන්වහන්සේට අනුකූලතාවයේ දක්වන අනිකුත් අටම ස්ථානාධි ඒ ඒ ස්ථානවල අධිකාරී නායක ස්වාමීන් වහන්සේලා රුවන්වැලි චෛත්‍ය කටයුතු කරන ඒ ස්ථානයේ භාරව ඉන්න විහාරාධිකාරී අපේ ප්‍රේමරතන නායක ඉෂ්ටුරයන් වහන්සේ මෙරිස වැටියේ කටයුතු කරන අපේ ගරුතර ස්වාමීන් වහන්සේ ලංකාරාමයේ තූපාරාමයේ අභයගිරිය භයාගිරිය ආදී ඒ අටමස්ථානයේ ඒ උන්වහන්සේට අනුකූලය දක්වන උන්වා සාමීන් වහන්සේලාට මහා පිනක් ඇති වෙනවා. අපේ බෞද්ධ පින්වතුන් සෑම පොසොන් පෝයකටම එනවා. ඇවිදින් බණහනවා මල් පහන් පූජා කරනවා. මෙහින් තලයටත් යනවා වන්දනාමාන කරනවා මේ ලෝවා මහා ප්‍රාසාදයේ ඉඳගෙන මේ ගල් කණු වලට හේතු වෙලා වාඩි වෙලා මේ වගේ බණක් දහමක් අහපු බවක් නම් මේ කාටවත් මතක නැතුව ඇති. එයින් පැහැදිලිව පේනවා මේ පින්කම දුර්ලභ පින්කමක්. කලාතුරකින් සිදු කරන පින්කමක්. ඒ නිසා මා කල්පනා කළා මේ ස්ථානය ගැනත් වචන දෙක තුනක් නොකිව්වොත් මෙය විශේෂ ධර්ම දේශනා ගණයට නෑ වැටෙන්නේ මේ ස්ථානයේ වටිනකම කියන්න ඕනේ මේ අටම ස්ථානාධිපති නායක හාමුදුරු දුන්නු තීරණය දරණාගම කුසල ධම්ම හාමුදුරුවන්ට එසේ මෙසේ තීරණයක් නෙවෙයි. ওই සදහවතුන් කැඳවල ඔබ වහන්සේගේ ඉල්ලීම පරිදි මේ මහා පින්කම පැවැත්වීමට මම ඉඩ දෙනවා. ඒ ආකාරයෙන්ම සංසුන්ව නිහඬව බුද්ධාලම්බන ප්‍රීතියෙන් යුතුවම ඒ අයට මේ මහා පුණ්‍යෝත්සවය එක දවසක නොවේයි දවස් 4ක් 5ක් පුරා පැවැත්වෙනවා. එහෙම විශේෂත්වයකුත් මේ පින්කමේ තියෙනවා. ස්වර්ණමාලී චෛත්‍ය රාජයාණන් වහන්සේ ථූපාරාමේ අභේගිරිය මිරිසවැටිය ලංකාරාමයේ මේ ආදී 제තවනේ ආදී සියලු අටමස්ථානයන්හි කටයුතු කරලා අවසාන මහා පින්කම ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස සිද්ධ කරලායි නිමාවටපත් කරන්නේ. රටේ ධනවත් බලවත් නැනවත් පුණ්‍යකාමී අතිවිශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගී වෙලා තිබෙන බව අපට පැහැදිලිව පේනවා. ඒ නිසා මේ පින්කම ඒ අංශයෙන් බැලුවද වෙනත් පින්කමකට වඩා අගය කරන්න පුළුවන් කරුණු තිබෙනවා. අපට පේනවා ඉතිහාසයේහි විවිධ පින්කම් මෙතන කෙරිලා තිබෙනවා. බොහොම හොදට නඩු වහපු තැනක් මෙතන. මේ ලෝවා මහා ප්‍රාසාදයේහි ලෝවා මහා පායෙහි අපි මේ වාඩි වෙලා ඉන්නේ බිම් මහලේ. නම මහලක් තිබෙලා තියෙනවා. විදේශීය රට රාජ්‍ය වලින් සම්භාවනීය රාජරාජ මහා මාත්‍යවරු සම්භාවනීය ප්‍රභූවරු ධනේශ්වර වෙනඳ සිටුවරු ඇවිදින් මහාන වෙලා තිබෙන්නේ මෙතනයි එදා අටම ස්ථානාධිපතිව වැඩ සිටිය වැඩ සිටියේ නායක මාහිමිපාණන් වහන්සේලාගේ අනුශාසනා ඇතුව මෙතනට පැමිණිලා මහන වෙලා ආපහු තමන්ගේ මාතෘ භූමිය වලට ගිය ස්වාමීන් වහන්සේලා ගැන බුරුම රටේ ස්වර්ණ භූමිය තායිලන්තයේ අද එදා ස්වර්ණ භූමිය ඒ රට දැන් දෙකට කැඩිලා බුරුමය ඊළඟට තායිලන්තය කියලා. ඒ රටවල රජවරු සිටවරු මැටි ඇමතිවරු ඇවිදින් මහාන වෙලා තිබෙන්නේ මේ ස්ථානයේ මහාන වෙලා ගිහින් තියෙන්නේ. දඹදිව වෙන එකක් තබා ඊට වඩා ඈතින් පිහිටි කාම්බෝජ ආදී රටවල සම්භාවනීය ප්‍රභූවරුද මෙහි පැමිණ මහානකම් ලැබූ බව සඳහන් වෙනවා. එයින් පැවිද්ද ලැබූ කෙනෙක් තමයි විසාක සිටුවරයා. එතුමා ජීවත් වුණේ මේ දැනට ප්‍රධාන නගරයක්ව පවතින ලිච්ඡවි රාජ්‍යයට අයත් ප්‍රදේශයේහි එතුමා මහා ව්‍යාපාරිකයෙක්. විශාලා මහනුවර. එතුමා ලොකු එදා තිබුණු අද කියන වචනෙන් කියනවා නම් අතිවිශාල සුඛෝපභෝගී එදා හැටියට පැවති හෝටල් ගණනාවක අධිපතියෙක්. ලොකු තානායම් ගණනාවක් විශාලා මහනුවර එතුමාට අයත්ව තිබුණා. යන එන අය කවුරුත් විශාලා මහනුවර ධනවත් බලවත් අය. නවතින්නේ විශාක සිටු පුත්‍රයාට අයත් මෙහි මන්දිරවලයි තානායම් වලයි. ඒ අහන හැම කෙනෙකුගෙම තොරතුරු දැනෙනවා අපි මේ යන්නේ ලංකාවටයි වන්දනාමාන කරලා එන්න යන්නේ ඒ වගේම ලංකාවේ ඉඳලා යන අයගෙනුත් එකම වචනයයි ඇහින්නේ ඒක අපේ නූතන ඉතිහාසයට එකතු කළ යුතු දරුවන්ගේ දැන ගැනීමට ප්‍රයෝජනවත් වන පාඩමක්ය කියලත් මට හිතෙනවා. ඒ අය හැම කෙනෙක්ම කියන්නේ ලංකාව සාමකාමී රටක්. බොහෝම ආගන්තුක සත්කාරයේ ඇති රටක්. කවර නගරයකට, කවර ගමකට, කවර ප්‍රදේශයකට ගියත් තමන්ගේ කෙනෙකුට වගේ සලකනවා. සදාචාරය රජ කරන අටක්. කවර කෙනෙකුටවත් අනියම් චේතනාවක් ඇති වෙන අදහසක්වත් පහළ වෙන්නට නෑ. ඉඩ තියලා කතා කරන්න. කෑම බීම ඇඳුම් පළඳුම් ඒ හැම දෙයක්ම තියෙනවා. ගොවිතැන වෙළඳාම බොහොම දියුණුයි. වෙදකම හොතට තිබෙනවා හදිසි අසනීපයක් වුණොත් විදේශිකයෙක් වශයෙන් කියොත් බොහෝම ආදරයෙන් වැඩි දැඩිකමකින් සලකන මේ රටේ ස්වභාවය ඒ වගේම හැම ගමක්ම ආශාය වස්ත්‍රයෙන් බබලන ඔය තොරතුරු අහලා කියලා ලොකු දැනීමක් ලංකාව පිළිබඳව විසාක සිටුතුමා ලබාගෙන තිබුණා. අන්තිම කාලේ එතුම කල්පනා කළා දැන් මට වයස අවුරුදු 55යි. ව්‍යාපාර කළා. කෝටි ගණන් ධනෙ හම්බ කළා. රජතුමා වෙනුවෙන් ගෙවිය යුතු අයබදු නිසි පරිදි මං ඉටු කරනවා. ජනතාව වෙනුවෙන් කළ යුතු සේවාවන් ඉටු කරනවා. ශාසනික කටයුතු සඳහා කළ යුතු ආගමික වතාවත් එකක්වත් මං අඩු කරන්නේ පොදු මහා ජනතාව වෙනුවෙන් දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් එදා අද වගේ පාඨශාලා නොවැටි වුණත් జగද්දලා නාලන්දා තක්ෂිලා බඳුනේ මහා සරස විවල අභිවෘද්ධිය පිණිසත් මං කොතෙකුත් පරිත්‍යාගයන් කරලා තියෙනවා. දැන් ওই හම්බ කළා ඇති. මගේ දරුවන් හතර දෙනෙක් දෙදෙනෙක් දියණිවරු දෙදෙනෙක් පුතණවරු. ඒ වගේම බෑනනවරු ලේඩිවරු දෙපළක් ඒ වගේම හිත හොඳ පිං ඇති අය. කල්පනා කළා මේ දේපල බෙදිය යුතුයි කියලා මුදල්ම ඉදකඩම්, ගෙවල් දොරවල්, අශ්ව වාහන, අලියතුන් ආදී දේපල නොව මිල මුදලින්ම කෝටි 10 10 කහවණු. ඒ ඔක්කොටම අටක්ම දීලා. වැඩිපුර කෝටි දෙකක් තමන්ගේ බිරිඳගේ අභිවෘද්ධිය පිණිසත් ඒ 10ට අමතරව දීලා අශෝකාරාමේ නායක හාමුදුරුවන්ට කියන තමන් කවුද කියන බවට හඳුන්වා දීමේ ලිපියක් ලබාගෙන විශාක සිටුවරයා වෙළඳ පුත්‍රයා ලංකාවට ආවා ලංකාවට එන්න නැවුතොටට ආවිත ඉන්දියාවේ විශාල සුලිසුලන් වර්ෂා කාලේ කාලේ මාසයක් එතන නවතින්න වුණා. නැව් යන්නේ එන්නේ ගමන් කරන්නේ නැහැ. ඒ මාසයේ තුල තමන් ගෙනාපු ගමන් වියදම සඳහා අරගෙන ආපු gederin සුළු මුදලක් වෙනද කටයුතු වල යෙදিলা දක්ෂ කෙනෙක් බැවින් දසදහස් ගානකටත් වැඩි ඒ මාසයේ තුල මුහුදු තටේදී සපයාගත්තා. ලංකාවට ඇවිදින් මේ රුවන්වැලි චෛත්‍ය රාජයාණන් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ප්‍රධාන අටම ස්ථානාධිපති නායක හාමුදුරුවන්ට පාටලී පුත්‍ර පැලුවොත් නුවර අශෝකා රාමාධිපති නායක ස්වාමීන් වහන්සේගේ ලියමන ඉදිරිපත් කළා. ඒක බලලා බොහොම සන්තෝෂ වෙලා පැවිදි වීමට අවශ්‍ය පහසුකම් දුන්නා. කාටවත් නොවැදෙන අවස්ථාවක් විශේෂ අමුත්‍යෙකුට ඇර මේ සිටු පුත්‍රයාට මහාන වීමේ කාර්යභාරය ඉටුකරනද මෙතන කාර්ය මණ්ඩලයට නිලධාරීන්ට ස්වාමීන් වහන්සේලාට උපදෙස් දුන්නා අටම ස්ථානාධිපති නායක හාමුදුරුවෝ ලෝවා මහා ප්‍රාසාදේ බිම්හාල හදන්නේ කියලා. මෙතන තමයි මේ පැවිද්ද කලේ. රාජරාජ මහා මාත්‍යවරුන්ට දෙන වර ප්‍රසාදයක්. ඒ විදියට ඒ පින්කම සිද්ධ කරා. අන්තිමට එනකොට උන්වහන්සේගේ පොඩියක් තිබුණා. ඒ පොඩිය තිබුණේ මොකක්ද? කහවණු ලක්ෂ ගණනාවක මුදල් තද ගොරෝසු උඳු පියලිය කොළ බඳු කහවණු රත්තරන් මේ එන ගමන් පෙරහැරි මගේ මහාන පින්කම බලන්ඩ ආපු අය හිස් සතින් නොයත්වා කියලා අර කහවණු ලක්ෂ ගණනක මුදල් පොදිය විසිකලා මේ පොළොවේ මේ භූමි භාගයේ තුල විසිකලා අහුලගෙන යන්න යන්න එපා හිස්සති. එහෙම කියලා එවිටින් මහාන වුණා. මහාන වෙලා අන්තිමට පස් අවුරුද්දක් ගත කරලා මේ නායක හාමුදුරන්ගෙන් අනු නියමයක් ලබාගෙන උපදෙස් ලබාගෙන මට ඕන ලංකාව පුරාම ඇවිදින්න. එක ගමක එක රැයක් විතරයි මං ඉන්නේ. මගේ අදිෂ්ඨානයයි. ඒ අනුව විසාක තෙරුන් වහන්සේ ගමින් ගම මුළු ලංකාව පුරාම සංචාරය කරලා අන්තිමට සිතුල් පව්වට ගිහින් කාලයකට පස්සේ අවුරුදු කීපයකට පස්සේ වස් කාලයක් ගත කරලා යන්න හදන විට සිතුල් පව් රාජමහා විහාරයේ ප්‍රධාන පුණ්‍ය භූමියට අධිග්‍රහිත දෙවි දේවතාවන්ගේ තද බල ඉල්ලීම නිසා දේවිතාන්තේ දක්වාම විසාක තෙරුන් වැඩවිසූ බවත් එහි දීමෝන් වහන්සේ මෛත්‍රී විහරණය පාදක කොටගෙන උතුම් වූ රහත් බවට පත් වූ ප්‍රවෘත්තියත් අපේ විසුද්ධි මාර්ගයේහි සීල නිර්දේශී දක්වලා තිබෙනවා. ඒ වගේ ඓතිහාසික වටිනා තනක් මේ. ඔය වගේ කරුණු කල්පනා කරනකොට කිය යුතු කරුණු තව බොහෝම තිබෙනවා. ඒ නිසා මේ පින්වතුන් බෙහෙවින් සතුටටපත් වෙන්න ඕන. සාමාන්‍ය බිමක නොවේයි අපි ඉඳගෙන මේ බණහන්නේ කියලා. ඒ වගේම මමත් එහෙමම හිතනවා. මගේ පෙර පිනකටද කොහෙද මේ අවස්ථාව ලැබුණයි කියලා. ඉතින් මේ වගේ බණ කියන්න අපේ මේ විහාරාධිපති අපේ අටමස්ථානාධිපති නායකහරු සැලසුම් කරන්නේ බණ කියන්න ලෝවා මහා ප්‍රාසාද. අනිත් තැන්වල බණ කියන. මේක විශේෂ පින්කමක්. රටේම ජනතාව එකතු කරගෙන බෞද්ධයා ජාල මාධ්‍ය විසින් ජන මාධ්‍ය මගින් සංවිධානය කළ සුවිශේෂ පින්කමක් දරණාගම කුසල ධම්ම නායක හරුවන්ගේ අනුශාසනා පරිදි උන්වහන්සේගේ අප්‍රතිහත ධෛර්යය නිසා මේ කාගේ සහයෝගය ලැබිලා තිබෙනවා. ඒ නිසා බෙහෙවින් සතුටටපත් වෙන්න ඕන අපේ උදාර දියුණුව පිණිස යහපත පිණිස හේතු වන සුවිශේෂ පින්කමකටයි අද අපි සම්බන්ධ වෙලා තිබෙන්නේ කියලා. රහතන් වහන්සේලා වැඩ සිටිය තැන මේක දෙවෙනි මහල, තුන්වෙනි මහල, හතරවෙනි මහල පස්වෙනි මහල, හයවෙනි මහල, හත්වෙනි මහල, අටවෙනි මහල, නවවෙනි පහල. මහා ප්‍රාසාදය කියන්නේ වහලට දාලා තියෙන ලෝහ. රත්තරන් යාන්තමට මිශ්‍ර කරලා තඹ තහඩු වලින් වහලේ වහලා තියෙනවා. එදා බලන්න. එහෙම වහලා යටින් වටිනාලි වර්ග ඔය කළුවර බඳු අවුරස්ණයට පුපුරන්නේ නැති විශේෂ ලෑලි වර්ග වලින් සිහිවිලින් අතුරලා ඒ මත තමයි වහලයට අර ලෝහමය කැටි දාන සකස් කළදී ලෝවා මහා පාය ලෝවා මහා පාය කියන වචනේ හැදුනේ ඒකයි ඒ නිසා රටේ සෑම වැදගත්ම සිදුවීම් ඒ වගේම වේකෙන් බිම්මහලිස් තමයි අපේ රජවරුන්ට ඔටුනු පළදවීමේ උත්සව සමහර විට ආරම්භ තියෙනවා. අනිත් මාලවල් පැවතුනේ අධ්‍යාපන කටයුතු අභිධර්ම පාඩම් පිළිබඳ භාවනා පන්ති පිළිබඳව විනය කර්ම පිළිබඳ දඬු විනිශ්චය පිළිබඳව වටිනා නඩුවකුත් මෙතන හදලා තියෙනවා තව පොතකුවක් නඩු තියෙනවා අපේ ඉතිහාසයෙන් තම වැදගත් ප්‍රවෘත්තියක්. ඒ නඩුව මොකක්ද? මෙහින් තලයේ අර දැන් තේනවනේ අපේ ගැලවරු ජනතාව විශාල මුට්ටි මහපල්ල ආදී ලොකු භාජනවල කැඳ හරි ගැස්සලාගෙනත් උදේට ඒකෙන් හලක් කරන. ඒව කොහොම හොදට කෝරු ගාලා හරි ගැස්සලා නිර්ධාරින් දායකයන් විසින් වඩින වඩින හාමුදුරන්ට අවශ්‍යයි කියලා කියන තරමටම පාත්‍රයේ භාගයක් තුන් කාලක් ටිකක් ගන්න හාමුදුරුවෝ එහෙමයි මේ බෙහෙත් කැඳ වර්ග පූජා කරනවා. ඒ ඒ අතර බැලුවා මේ හාමුදුරන්ට පේනවා පිටරට හාමුදුරුවෝ දෙනමක් අතර මහා ඝට්ටනයක්. මේ කැඳ පූජා කරන වෙලාවේ මිහින්තලිය කවුරුත් බැලුවා මොකද කියලා බලනකොට දෙනමම ලංකාවේ නෙමෙයි එක නමක් කියනවා මේ පොල් කටුව මගි ඔබ වහන්සේ මේක ගත්තේ කොහොමද ඔබ වහන්සේ හොරේ අනේ එක නමකට අනිත් විදේශීය හාමුදුරුවෝ චෝදනා කරනවා මේ මහ පිරිස මැද උදී ඒ අනිත් හාමුදුරුවෝ කියනවා නෑ නෑ මේක මගේ පොල් කටුව. මම දඹදිව ඉඳලා එනකොට අන්තර සමුද්ද කියන දූපතට ගියා. ඒ දූපතේ නැවතිලා තමයි සුළුප්පු ඔරුපාරු යන්නේ එන්නේ ලංකාවට එන්නේ. එහෙන් අමාත්‍යන් ගැනීමට පහසුකම් තිබෙන විශ්‍රාම ශාලාවල් තිබෙනවා. එහෙම තැනකට මං ගියා ගිය වෙලාවේ දායකෝ කවුරු සලකනවා පොල් ගස් තිබෙනවා එතන මං දැක්කා ලස්සන පොල් කටුවක් පැත්තක තියලා තියෙනවා ඒ පොල් කටුව අපේ පොල් කටු වගේ පොඩි ඒවනේ අපේ මේ සාමාන්‍ය පාත්‍රයකින් තුන් කාලක් විතර ලොකුයි දැන් උනත් ওই සියම් රටේ පොල් බොහොම ලොකුයි ඒ පොල් කටුවක් වුණත් පාත්‍රයක් හැටියට සකස් කරගෙන භාවිතා කරන්න පුළුවන්. ඒ බඳු පොල් කට්ටක්. ඒ පොල් කට්ට මම අරගෙන නෑ නෑ ඔය පොල් කටුව මගේ. මමත් දඹදිව ඉඳලා ආවි දුර රටක ඉඳලා. දඹදිවටත් එහා ඉඳලා. එන ගමන් ඔය දූපතට මමත් ගොඩ වුණා. නැවතුණා. දවස් කීපයක් හිටියා. මිනිස්සු හොඳට සැලකුව පොඩි දූපතක්. යන්නේන ආන්දරගොල්ල කවුරුත් එනවා යනවා. ගොඩ වෙනවා. ඒ වගේම ඒ රටේ ඉඳලා ලංකාවට යන ලංකාවේ ඉඳලා මේ හරහා දඹදිවට යන අය දානපති වැඩගත් මිනිස්සුත් මේ රටේ මිනිස්සුන්ට මේ දූපතේ මිනිස්සුන්ට උදව් පදව් කරලා යන්නේ එන්නේ. එහෙම හේකුත් තියෙනවා. ඒ නිසා මිනිස්සු බොහොම ආගන්තුකයන්ට සලකනවා. ඒ ගිය වෙලාවේ මේ පොල් කටුව මං අරගෙන ආවා. නෑ නෑ ඔබ වහන්සේ හොරකමක් කළා කියලා. මම හොරකමක් කරන බලාපොරොත්තුවකින් කළා දෙයක් නෙවෙයි. පන්සලක් නැති හාමුදුරු කෙනෙක් නැති විශ්‍රාම ශාලාවක තිබුණු මට ප්‍රයෝජනවත්ය කියලා හිතෙන මේ පොල් කටුව මං අරගෙන ආවා. මගේ පරිහරණය. මගේ චේතනාව හිත ඒකයි. නෑ නෑ ඔබ වහන්සේ වරදක්. මේක මගේ පොල්පටුව මං එහෙදි හරිය අරගෙන ආරක්ෂා කරලා කියලා ආපු එක එහෙන් මටත් හම්බෙච්ච එකක්. කියන අධිකරණයට ඉදිරිපත් කළා මිහින්තලි. සංඝාධිකරණයට ඉදිරිපත් කළා. නඩු ඇහැව්වා මේ මිහින්තලේ ස්වාමීන් වහන්සේලා කීපනම. නඩු වහලා තොරතුරු වහලා අනේ අර හාමුදුරුවන්ට නියම කළා ඔබ වහන්සේ අනිසි අයුරින් පොල් කටුවක් අරගෙන ඇවිදින් තිබෙනවා ඒ නිසා ඔබ වහන්සේ පරාජිකා වෙනවා සිවුරු හැරිය යුතුයි. මහානකම නැහැ ඔබ වහන්සේට. පරාජිකා පත්‍යක් මේ පොල් කටු හොරකමින් කරලා තියෙනවා. අර මෙහෙදි ඉදිරිපත් කළා මේ මගේ මේ පොල් කටුව කියන හාමුදුරු පැමිණිලි කාල හාමුදුරුව බොහොම සතුටු වුණා. අර විත්තිකාර හාමුදුරුව පොල් කටුව අතේ තිබිච්ච උන්වහන්සේ කිව්වා මේ අධිකරණය මම පිළිගන්නේ නැහැ. මේ තීන්දුව මම පිළිගන්නේ නැහැ. අධිකරණය මගින් මට දැන් දුන්නු තීන්දුව මම පිළිගන්නේ නෑ මේක මම ඉහළ උසාවියට ඉතින සංඝයාගේ නඩු ඇසියෙන් බලන්න. දැනට ගරුතර මහා සංඝයා වහන්සේලා නිකායත්‍රය විසින් පිළියෙල කරලා ඉදිරිපත් කරන ලද කතිකාවත් වලත් උසාවි තීරණ ගැන සඳහන් කරනවා. මහාධිකරණේ ශ්‍රේෂ්ඨාධිකරණේ උපරිමාධිකරණේ කියලා. ඒ තුනක් සඳහන් කරලා තියෙනවා. එදත් එහෙම තිබෙලා තියෙනවා. දැන් පහළ උසාවියෙන් තීන්දුව කළා මේ හරු වරදක් කළේ කියලා. පිළිගත්තේ නැහැ ඒ හාමුදුර. දෙවෙනි උසාවියට ගෙනාව එහෙදිත් අනේ තීරණය වුණේ ඒකයි. ඊළඟ උසාවියට සංඝාධිපතින්ට ඉදිරිපත් කළා. එතනොත් පරාජිකයි කියලා නියමුණා. උපරිමාධිකරණයේ තිබෙලා තියෙන මෙතනයි. මේ ලෝවා මහා ප්‍රාසාද. ගෝදත්ත අභය ඒ අධිකරණයේ නායක හාමුදුරු එදා හිටියේ බොහෝම චිරප්‍රසිද්ධ දිනයක් නියම කළා මේ විදේශීය භික්ෂූන් වහන්සේලා දෙනමක් අතර හටගත් අර්බුදයක් වස්තු බීජයේ වශයෙන් තියෙන පොල් කටුවක් ඒ පොල් කටුව හැබැයි ලංකාවේ පොල් ගහක පොල් කටුවක් නොවේ අන්තර සමුද්ද කියන දූපතේ පොල් ගහක් පොල් ගෙඩියක කටුවක් මේ පිළිබඳව අරුබුදයක් මේ ශ්‍රේෂ්ඨාධිකරණ තිබිලා තියෙනවා දැන් අසවල් දවසේ අසවල් වෙලාවට ලෝවා මහා ප්‍රාසාදයේදී මේ අපි ඉන්න බිමේදී මේ සංඝාධිකරණය පවත්වනවායි කියලා ප්‍රසිද්ධියට ගියා අනිකුත් උසාවියවල සේවය කරන විනිශ්චයකාරවරුන් ඒ වගේම නීතියට අනුකූලව ක්‍රියා කරන නීතිවේදීන් නීතිවේදී භික්ෂූන් වහන්සේලා ඉදා හිටිය. සාමාන්‍ය යමක් දැන ගැනීමට කැමති භික්ෂූන් වහන්සේලා ජනතාව දස දහස් ගණනින් මේ වටා එකතු වෙලා තිබෙනවා. අද මේ ගස් වලින් පිරිච්ච මේ ප්‍රදේශේ පුරාම ඇවිදින් එකතු වුණා මේක බලන්න. කවුද නඩුව අහන්නේ? ගෝදත්ත අභය රජුරු. මේ සිද්ධිය වුණේ භාතිය රජුරුවන්ගේ කාලේ. භාතිය රජතුමාට තාරංචියක් ලැබුණා. මෙහෙම නඩුවක් සංඝයා වහන්සේලා දෙනමක් පිළිබඳව පිටරට දෙනමක් නඩුව මෙතනයි අවසාන තීන්දුව විනිශ්චය දෙකකින්ම අර විදේශීය එක නමක් පරාජයටපත් වෙලා තිබෙනවා. ඒ භික්ෂූන් වහන්සේ අභියාචනාවක් ඉදිරිපත් කළා තියෙනවා. මේ උපරිමාධිකරණයටත් අවසාන වශයෙන් එකක් ඉදිරිපත් කළා තියෙනවා. දෙකකින්ම පරිදිච්ච හාමුදුරනවා. දැන් මේ නඩු අහන්නේ කවුද මේ රටේ චිරප්‍රසිද්ධ ගෝදත්ත අභය මහතෙරුන් වහන්සේ. මම කියා යුතුයි මේක අහන්න මටත් අවශ්‍යයි. එතුමා මේ ලෝවා මහා ප්‍රාසාදයට ඇවිදින් මේ බිම්මහලෙම කාටවත් නොවඟවා අප්‍රකටව ඇවිදින් අර එහා පැත්තේ ගල් කණුවකට එහායි කාටවත් නොපෙනෙන අරි නොපෙනෙන පරිදි ගල් කණුවට මුවා වෙලා මේ නඩු අහගෙන ඉඳලා තියෙනවා බෝධත්ත අබේ හාමුදුරුව විශාල පිරිසක් කල්පනා කළා මේක පැය 3-4ක් යන නඩුවක්. අනේ බැලින්නම් වචන 3-4යි. ඒකයි ගෝදත්ත අභය මහතෙරුන් වහන්සේගේ හපංකම. උන්වහන්සේ ඇතම් කාලවල දකුණු ඉන්දියාවට යම් යම් විනිශ්චයන් සඳහා ඒ රටවල භික්ෂූන් වහන්සේලා විසින් කැඳවනු ලැබූ බවත් අපේ ඇතැම් අටුවාවල සඳහන් වෙලා තිබෙනවා. ගෝදත් අබ්බේ හාමුදුරුව මූලාසනේ ගත්තා. තව හුඟා හාමුදුරුවෝ වාඩි වුණා වැඩගත් එදා හිටියෝ. ඒ වගේම රාජරාජ මහා මාත්‍යාදීන් රජවරුන් හැර මහා මාත්‍යවරු එදා මෙරටේ ඉතින් වාඩි වෙලා මේක අහන්නේ නීතිවේදීන් මොකද මේක අසිරිමත් නඩියක් නඩුවක් නිසා රජතුමා ඉන්න බව කවුරුවත් දන්නේ කීප දෙනෙකුට කියලා නොවංගවා රජතුමා හිටියේ බෝධත් අභිහාන්තු කතා කරලා කිව්වා වහන්සේ කවුද පැමිණිලිකාරයෝ මෙන්න මේ තෙරුන් වහන්සේ සුමන තෙරුන් වහන්සේ දඹදිව කාවීර පටුණෙන් ඉඳලා ආපු එහෙමනම් කාවියර පටුලෙන් ආපු සුමන ඉස්තිවරයන් වහන්සේ නැගිටින්න තමන්ගේ චෝදනාව ඉදිරිපත් කරන්න. අර ගමන ගැනයි මුළු ගම ඔක්කොම විස්තර මතක් කරන්න. මතක් කළා මිහින්තලයේ කතාව දක්වාම ගෙනාවා. එතෙන්දී මම මේක දැක්කේ. ඉතින් මේ මිනිස්සියක් ගියා ලැබුණු තීරණය මේකයි. ගෝදත්ත ස්වාමීන්ද්‍රයන් වහන්සේට කටයුතු වලදී සහාය වෙන ඒ ලේකම් හාඳුරු ඒ උසාවිය වල තීරණ ඉදිරිපත් කළා. ඒවත් බැලුවා. ඊළඟට අනිත් අධිකරණයේදී ඒත් ඒකමයි ඇවිදින් තියෙන්නේ. දැන් මේ තුන්වෙනි අධිකරණයේ උපරිම අධිකරණය. මේ අනිත් පැත්තනොත් ඇහැව්වා. විත්ති පැත්තනොත් ඒ හාඳුරුවා නේ මම මෙහෙම ආවා. අන්තර සමුද්දේ මන් නැවතුණා. දවස් දෙක තුනක් හිටියා. බොහොම හොඳ දේශයක් ඒ හරිය ටිකක් අක්කර අපි කියන හැටියට අක්කර 3 4ක ප්‍රදේශයක්. ඒක දූපතක් යන්නේ නැහැ නවතින තැනක්. ඉතින් මට මේ පොල් කට්ටක් මම දැක්කා තියෙනවා. තවත් තිබුණා පොල් කටු. නමුත් මේ පොල් කට්ට තිබුණේ කණුවක් උඩින් තියෙනවා. මම ඉතින් මේක බලන තවත් ඒ කණුවල ওই වගේ පොල් කටු තියලා තියෙනවා. ඉතින් මම එකක් ගත්ත මේක හැබැයි හොඳට කැටයන් කපලා තියෙනවා. කැටයන් කපලා මැදල හොඳ ලස්සනයි ඉඩකඩ තියෙන තරමක් ලොකුයි. බොහොම වැදගත් වැඩකට ප්‍රයෝජනවත්. මේක මම අරගෙන ආවා. මෙහින් තලයේ අර <coughs> කැඳ පිළිගන්න ගිය වෙලාවේදී විදේශීය රටක මං ඉන්නවට වඩා කාවීර පරණට වඩා ඈත දේශයක හාඳුරු නම ඉදිරිපත් වෙලා පිව නෑ නෑ මේක මගේ ඔබ වහන්සේ හොරකමක් කරලා තියෙනවා මං කිව්වා මං හොරකමක් නෙමෙයි කළේ මෙහෙම තැනක තිබිච්ච තැනක් මොකක් අරන් ආවේ නෑ නෑ මමත් එන ගමන් දැන් මාසයකට හමාරකට කලින් ওই දූපතට ගියා ඒ මමත් හිටිය දවස් ගණනාවක්. මට ওই පොල් කට්ට හම්බෙලා ඒක හරි ගස්සලා මං තියලා ආපහු යනකොට අරගෙන යන්න. ඒකයි ඔබ වහන්සේ මේ අරන් යන්නේ තන හොර හිටියේ. මේ හාරුවක නෑ කියලා මේ කතාව විස්තරේ කිව්වා. ඊට පස්සේ ගෝදත් හාරුව දෙන්නගේ කරුණ ටික අහලා අහනවා මේ පොල් කට්ටේ හොරකම සිදු වුණේ කොහෙන්ද? මෙන්න මේක අහගන්න ඕනේ මේ පින්වතුන්. ඔන්න අහපු ප්‍රශ්න ටික. ගෝදත්ත බිහාරෝ ප්‍රශ්න හතරක් විතර ඇහුවේ. පළවෙනි ප්‍රශ්නේ මොකක්ද? මේ හොරකම වුණේ කොහෙද? අන්තර් සමුද්ද. අපේ රටේ වෙච්ච එකක් නෙමෙයි මේක. පිට රටක. පිට දේශයකදී වෙච්ච දෙයක්. දැන් කොච්චර කලකට කලින් වෙච්ච දෙයක්ද? මාස 5කට විතර කලින් වෙච්ච දෙයක්. දෙවෙනි ප්‍රශ්නය. තුන්වෙනි ප්‍රශ්නේ ඒ රටේ මේ පොල් කට්ටේ වටිනකම කීයද? ඔන්න බලන්න. ඔන්න අධිකරණය කියන එකේ හැටි. අපට සුමාන ගණනක් ගත වෙයි අහන්න මේ නඩුව. දෙපළකින් ප්‍රතික්ෂේප වෙච්ච නඩුවක්. ඒ රටේ අන්තර සමුද්ද කියන රටේ දේශයෙහි මේ පොල් කට්ටේ වටිනකම කීයද? කවුද අහන්නේ? ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍ර විනිශ්චයකාරය ගෝදත්ත අභය මහතෙරුන් වහන්සේ. මෙතෙන්දී මේ බණහන බණ කියන තැන බිම්මහල. උඩුමහල නෙමෙයි. මොකක්ද වටිනකම? අර පැමිණිලි කාර්ය කරපු හාමුදුරුවෝ පැමිණිලි කාර්ය හාමුදුරුවෝ මගේය මගේය මේ පොල් කට්ට කියලා කියලා රණ්ඩු කරපු හාමුදුරුවෝ. උන්වහන්සේම කියනවා ස්වාමීනි අධිකරණ නායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ අන්තර සමුද්දේහි මේ පොල් කට්ටේ කිසිම වටිනකමක් නැහැ. කිසිම වටිනකමක් කියලා පොල් කට කොච්චරවත් තියෙනවා. ඊළඟට මොකද්ද මේකද අර වටේකම අර වැටේ කැටයම් තියෙනවා කිව්වන්නේ. ඒක මේ ළමයි ඇවිදින් තරුණ ගැටවර ළමයි විනෝදයට කපලා තියෙන ඔයන කෙනෙක් අරන් ගියාවි කියලා. එහෙම මිසක් ඒක වටිනකමක් නැහැ. හොඳයි අපි මේක සම්පූර්ණ කීයක් හරි වටිනකමක් කියන්නේ මෙච්චරයි කියලා. එතකොට කිව්වා මේ තුට්ටු දෙකක් වටින් නැති තරම් දෙයක්. ඊට පස්සේ තුන් හතරවෙනි ප්‍රශ්නේ අහනවා බුදුහාමුදුරුවෝ පරාජිකා පත්‍තියක් වෙනවයි කියලා නම නියම කරලා තිබෙන්නේ කොතරම් වටින දෙයක්ද කොතරම් වටින ගමක් ඇති දෙයක් පිළිබඳවද ඒ තියෙන එදා හැටියට කියලා තියෙන සාමාන්‍යයෙන් පණමක් විතර කියලා පණමක් නෙමෙයි වෙන්න ඇති වචනේ රත්තරන් එක් කොම්පෝම් ස්වල්පයක් කියන්නේ සත ගණනක දැන් අපි දන්න කාලේ උන්ට 775ක් සත 75ක් තමයි ඒක ඒ කාලේ දැන් මේ සත 75ක් වුවොත් අපි පොඩි කාලේ දැන් මං හිතන්නේ මේ නායක හාරු දෙනමක් දන්නවා දැන් රුපියල් 150ක විතර වැඩක් කරන්න පුළුවන් එදා 775කට සිමෙන්ති කොටයක් රුපියල් 3.75යි ඕන්න එදා ගණන ඉතින් එතකොට හිතා ගන්න පුළුවන් මුදල ගණන. ඔය අපි පොඩි කාලේ, ඒ රජ කාලේ නෙමෙයි ඔය කියන්නේ. එතකොට ඒ කාලේ ගාණක් නැති දෙයක්. එහෙම කියලා අහනවා. එහෙමනම් මේ හාමුදුරුවන්ට පරාජිකා වෙන්න කියලා නියම කරන්න පුළුවන්ද බෑ. ඒ නිසා ඔබ වහන්සේ පරාජිකා පත්‍යයටපත් නොවිය යුතුයි නොවන කෙනෙක් කියලා අවසාන අධිකරණයෙන් තමයි අර අනිත් හාමුදුරුවෝ නිදාසුනේ. ඈත රටකින් ආපු නිදහස් වුණා මේ ඒ තරම් වටින දෙයක් නෙමෙයි නොවටින දෙයක්. මෙහෙදි වෙච්ච දෙයක්වත් නෙමෙයි. එදා ඒදා එදා වටිනකම අනුව. ඒ අනුවත් එහෙමයි. ලංකාවේ වුණත් වටිනකම එදා බොහොම සුළු මුදලක් ওই ගන්නක් නෙමෙයි. මෙන්න මෙච්චර මුදල් ගණනක් සත ගණනක් තියෙන්නට පනමක් හමාරක් ඒ තරම් වටින්නේ මේක. මේ විදේශීය තෙරුන් වහන්සේ නිදාස් කියලා තීරණය දුන්න වචන හතරයි. ප්‍රශ්න හතරයි. සියල්ලෝම සාදුකාර දුන්න වැල නොකැඩි. ඒ අතර රජතුමාත් සාදුකාර දෙන්න පටන් ගත්ත භාතිය රජුරු. අනුරාධපුරයේ රජකම් කළ අපේ ඉතිහාසයේ වැදගත් රජ කෙනෙක්. එතුමා මොකද කළේ සාදුකාර දෙනකොටයි රජතුමාත් ඇවිදින් හොරෙන් මේ නඩුව අහගෙන හිටිය බවක් හැමෝම දැනගත්තා. ඉතින් එයින් අපට පැහැදිලිව පේනවා කොයිතරම් වැදගත් ස්ථානයක්ද මේ මේ අපි අද බණහන ලෝවා මහා පාය කියන තැන. හිත ධෛර්යමත් කර ගැනීමට හේතුවක්. මේ පින්වතුන් ලංකාවේ හතර දිග් භාගයෙන්ම ආපුවයි. ළඟ අය නෙමෙයි බොහෝම දුර බැහැර මේ ගරුතර ස්වාමීන් වහන්සේලා ඉන්නවා කළුතර ඊටත් එහා දැන් අර කවුද මේ රත්නපුරිනුත් එහා ගොඩ පිටියේ ඒ තැන්වල ඉඳලා මේ තනන් හාමුදුරුවලුත් එකතු වෙලා නොඑක් තලාතන මහා ජනයාත් එකතු වෙලා මේ තනන් අලංකාර විදිහට වියදම් හේදම් කරගෙන මේ අය මේ බඳු පින්කමක් කරන්නේ පිනක ඇති වටිනකම දන්නවා මේක තමයි අපේ සසරට ඉතුරු වෙන්නේ. තව අවුරුදු 50ක් 60ක් 70ක් අපි වැඩියෙන්ම අවුරුදු 75ක් 100ක් එදාට අපි කවුරුවක් නැහැ දැන් මෙතන ඉන්න. මෙතන ඉන්න අපි කවුරුත් එදාට නැහැ. අපි ගෙනියන්නේ මොකක්ද මේ පංච පංචස්කන්ධය මේක තියලා අන්තිමට වේදනා සංඛාර සංඥා විඥාන ආදී වශයෙන් කියන රූප වේදනා සංඥා සංඛාර විඥාන ওই පංචස්කන්ධේ. ওই රූපස්කන්ධේ විතරයි අපිට පේන්නේ. අනිත් ඒවා දැනෙන ඒවා. එතකොට බලන්න අපි මෙතනින් චුත වෙලා තව තැනක උපතක් ලබන පිළිසිඳ ගන්න. ඒකට මේ අපේ ගති ගුණ මේ කරපු නරක හොඳ නරක දෙක යනවා. ඒ අනුව තමයි එතන උපත ජය පරාජය පසුබැසීම් ඉදිරියට යාම ලෝක ප්‍රසිද්ධ බවට පත්වීම ආපහු ගෙදරටම තල්ලු කිරීම ආයෙත් නැගලා ගැනීම දැන් බලන්න අපේ රජවරුන්ගේ මිතිහාස ගැන හිතනකොට ඒ අය කරපු දේවල් සේවාවන් ඒ අතර අර සංසාරික කර්ම දෝෂත් ඇවිදින් පොඩි පොඩි ඉන්දිකටු වලින් අලිනවා වගේ එහා මෙහා කරන ස්වභාවය. ඕක හැමෝටම තියෙනවා. මොකද සසර උපදින අපි හොඳක් කරනවා ඒ වගේම නරක දේත් කරනවා. නරක ආශ්‍රය නිසා දුරදිග බලන්නේ නැතුව ඒ වෙලාවට ගන්න ශනික තීරණ උඩ අපි ගත්ත නරක තීරණවල ප්‍රතිඵල තමයි අපි අද නරක විදියට සංසාරෙදි ලබන්නේ. ඒ නිසා ඒව ගැන හිත නරක කරගන්න හොඳයි. ඒව සකස් කරගෙන පිනෙන් පුළුවන් පව වහන්න. අත්තේ කච්චානි පාපකානි කම්ම සමාදානානි උපදි සම්පත්‍ය ප්‍රතිබාල්හානි න විපච්ඡanti. තමන්ගේ ප්‍රියශීලී බව යහපත් ගතිගුණ රූප සම්පත්තිය. ඔය තුන තියෙන එක්කෙනාට පරණ පාප කර්ම යටහන්න පුළුවන්. අත්ථේ කච්චානි පාපකානි කම්ම සමාදානානි ගති සම්පatti ප්‍රතිබාහානි න විපච්ඡන්ති හොඳ තැනක හොඳ පවුලක හොඳ තත්වයක උපතක් ලැබුව විට සසර සමහර පාප කර්ම අනේ ඉබේම යට වෙලා යනවා උපන් තන බලයේ ගති සම්පත්තිය අත්ථේ කච්චානි පාපකානි කම්ම සමාදානානි කාල සම්පatti ප්‍රතිබාලානි න විපච්ඡන්ති හොඳ කාලයක උපත ලැබුවහම වාසනාවන්ත කාල තිබෙනවා දීර්ඝායු සම්පත් ලැබෙන කාල තියෙනවා ලෙඩ රෝග නැති කාල අඩු කාල තිබෙනවා ඒ බඳු කාලයකට අහු වුණාම අර තමන්ගේ පරණ පාප කර්ම කාලය නිසා හොඳ කාලයක උපන් නිසා යට කර දානවා අත්තේ කච්චානි පාපකානි කම්ම සමාදානානි ඔය විදිහට මේ පාපේ යට වෙන අයුරු දියුණු වෙන අයුරු ඔයින් දක්වලා තිබෙනවා ඒ නිසා උපදි සම්පත්තිය කාල සම්පත්තිය ගති සම්පත්තිය ආදීන් යටකර දාන්න පුළුවන් පාප කර්ම තියෙනවා ඒ නිසා තමයි මේ පින්වතුන් වද විඳගෙන සීල් සමාදන් වෙලා විය පහදම් කරගෙන දම්පහන් දීගෙන පුළුවන් තරමට වෙහෙස මහන්සි වෙලා මේ පින්කම් කරන්නේ පෙර පාප කර්මයක් විපාක දෙන්න ඇත්නම් ඒක වලක්වා ලීම ඒන් කෙරෙන නිසා ඒ පාප කර්මයේ තල්ලු කර දාන වහකට මේ පින නිසා අන්න ඒකයි ගති සම්පත්නේ උපනේ ප්‍රයෝග සම්පත් කියලා කිව්වේ ප්‍රයෝගය ඒ නිසා මරණය පවා සමහර විට තද බල පාප කර්මයක් නිසා මැරෙන්න තියෙනවා නම් හැර අනේ බේරෙන්න පුළුවන් ප්‍රයෝග සම්පත්තිය. ඒවා අපට හොඳට දන්නවා මේ පින්වතුන් වද බින්දගෙන බනහන්නේ ඒකයි. මේවා අපි ක්‍රියාත්මක කරනවා කරපු අය ඉන්නවා. ඒ අනුව ඒගොල්ලෝ අය අද සහනශීලීව ජීවත් වෙනවා වැඩ කරනවා හැබැයි අර ගැන හිතන්නේ නෑ නෑ ඒ ගැන සලකන්නේ. ඒකයි අඩුව. මේ වගේ පෙනක බලය නිසායි අපි මේ කටයුතු කරන්න කියන බව කල්පනා නොකිරීමත් ලොකු මෝඩකමක්. ප්‍රයෝග සම්පatti මරණේ පවා බුදුහාමුදුරුව දවසක් දානේ වළඳලා ජේතවනාරාමයේ දවල් ගහක් යට ටිකක් වාඩි වෙලා ඉන්නකොට තරුණ දෙපලක් ඇවිදින් දරුවේ කරහට වඩාගෙන බුදුහාමුදුරුවන්ගේ දෙපතු ළඟ තියලා අඬන්න පටන් ගත්ත කවුද කින්ද මන්ද මේ ලෝක දෙයක් නැහැ. අපි කොහේ ඉඳලා ආවද කියන කතාවක්වත් නැහැ. අනේ ස්වාමීනි මේ දරුවා බේර දෙන්න. මේ දරුවම කොහොමරි බේර දෙන්න. දීග ලම්බිකා නුවර තාපස කෙනෙක් ඉරිදි බල තියෙන අපට කිව්වා ඔබ වහන්සේට හැරෙන්නේ වෙන කිසි කෙනෙකුට පින්වතුනි මේ දරුවත් බේරන්න බෑ. ඒ ශක්තිය තියෙන්නේ භවත් ගෞතමයන් වහන්සේට. අන්න දැන් සවැත් නුවර ඉන්නවා යන්න. අපි ඒක අමම්ම මේ ආවා මේ දරුවා බේරගෙන. දිග කතන්තරයක් නැහැ වෙලාවක් කියන්නට අන්න එතෙන්දී බුදුහාඳුරුව මතක් කළා. එහෙනම් අර ඈත පේන සක්මන් මළුවේ සල්ගස් යට සක්මන් කරන්නේ මාගේ අග්‍ර ශ්‍රාවක සාරිපුත්ත මහරහතන් වහන්සේ. උන්වහන්සේට ආරාධනා කරන හාමුදුරුගොල්ලෝ අට නමක් හරි 16 නමක් හරි ලබාගෙන අද ඉඳලම මේ පිරිත පිරිතක් කියන්නේ හත් දිනේ පිරිතක්. දින හතක් පිරිත් ගැන දරුවා ළඟ තියාගෙන. අමනුෂ්‍යයෙක් ඉන්නවා ඒ තාපසයා කියලා තියෙන ඇත්ත මගේ නුවණටත් පේනවා. අවරුද්ධ කියලා යකෙක් මේ දරුවා දැහැගෙන බලාපොරොත්තු වෙන සසර වෛරක්කාරයෙක් මේ දරුවගේ මරණ්ඩයි හදන්නේ ඒ නිසා දරුවට පිළිත් කියන්නේ මේ දින හත ගියාට පස්සේ අවරුද්ධ කියන යකාට ඒ වැඩේ කරන්න බෑ මගේ ඇරෙනවා. එයාට දින 7ක අවසරයක් තියෙනවා. ඒ කටයුත්ත කළා අර සාරිපුත්ත හාමුදුරුවෝ ළඟට ගියා. උන්වහන්සේට කාරණිය කිව්වා මේ කාගෙන හිටිය තව දායක මහත්තයෙක් ඒ දායක මහත්තයා ආගෙන හිටිය සැරියු තාමරු දෙන පිළිතුර මොකද්ද පිළිතුර උනේ හොඳයි උපාසකතුමනි අපි පිරිසක් කියන්න මං 16 නමක් ලබා දෙන්නම් එතෙන්දී අර දායක මහත්තයා කතාව පටන් ගත්ත ස්වාමීනි මේ කරත්තේකුයි ගණෙකුයි අතර තියලා මේ හරක් කරත්තේ තමයි මේ දෙන දෙපළ ඇවිදින් තියෙන්නේ. මේ අවුරුද්දක් විතර ධන ගන්න මහා පිංගට දරුවේ. ඒ නිසා මේ දරුවා දැන් මෙතනින් අරන් යනකොට ගමට කරත්තේ කලබල කරලා peerලා මේ ඔක්කොම ටික මරාදා යකා. ගොනෙකුට ආරෝඩ වෙයි. ගොනා කලබල කළායි පෙරලා ගනි. ඒ නිසා අද ඉඳලම කියමු බලමු. පිරිත 7 දිනක් මගේ ගෙදර මං පිළියෙල කරන්නම් මගේ දරුවෝ බොහොම හොඳයි ශ්‍රද්ධාවන්තයි ආලපහල අයත් එහෙමයි අපි කවුරුත් කරන්නම් පිරිතට එන ආඳුරු නවාතැන් දෙන්නම් කියලා අනේ ඒ දායක මහත්තයා බමුණුතුමා ඒ කටයුත්ත ආරම්භ කළා දින හතක් පිරිත් කිව්වා 16 නමක් අර යක්ෂයාට කිට්ටුවටවත් එන්න බැරි වුණා මොකක්ද අර කරපු පිරිතේ බලය නිසා යක්ෂයා පැන ගියා අර දරුවා 120 අවුරුද්දක් පමණ ජීවත් වුණා දීඝායු කුමාරයා නමින්. අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වර්ධಂತಿ ආයු වන්නෝ සුඛං බලං බුදුරජාණන් වහන්සේ ඔය ගාථාව දේශනා කළේ පින්වත්නි ඔන්න ඔය අවස්ථාවේදී තමයි ආයුෂේ වර්ණේ සැපේ බලයේ කියන මේ සියලුම චතුරාකාර ශක්තියම ඔය පිනෙන් ලබා දෙනවා. ඒ නිසා මේ පින්වතුන් කල්පනා කරන්ද බලගත් පිනක් තව අත්කින් කියතොත් ප්‍රයෝග සම්පත්තිය. මේ උත්සාහය නිසා මේ පින්වතුන් දාඩිය දාගෙන අවුව කාගෙන හරියට ආහාර පානක් අඩු ඇති. නමුත් ඒ වාගෙන තැකීමක් නැතුව මේ පින්කම ගැන අහලා කියලා බලලා මේ ස්ථානයට ඇවිදින් දවස් තුනක් ගත කරගෙන මහා පින්කමක් කරනවා මේ පින්කමට තව බොහෝ දිනෙක අද හැන්දෑ වෙනකොට හෙට වෙනකොට එකතු වෙනවා ඒ නිසා විශාල දානමේ පූජාවල් පාම් පූජාවල් මේ විහෙර වහන්සේලාට ආභරණ පූජාවල් ඒවා පිළිබඳව මේ පින්වතුන් බෞද්ධයා ධන නාලිකාව විසින් දැනුවත් කරලා තියෙනවා. ඒ ආකාරයෙන් තව කටයුතු රාශියක් සිද්ධ කරනවා. දැන් කල්පනා කරන්න අසිරිමත් ස්ථානයක ඊතා වටින දුර්ලභ පෙර පිනක බලය නිසාම මේ බණ ටික කියන්නත් අහන්නත් අපට ලැබුණයි කියලා කල්පනා කරගෙන මේ පින්කම සිද්ධ කිරීමට අත්හිත දුන් වියපෑගම් කළ අනුශාසනා කළ වෙහෙස මහන්සි වෙන ගරුතර අපේ මේ ස්වාමීන් වහන්සේලාටත් අතම ස්ථානාධිපති නායක හාමුදුරුව ඇතුළු සියලු ස්වාමීන් වහන්සේලාටත් දායක කාර්කාදීන්ටත් මේවාට අතහිත දුන් හැමෝටමත් අපි කාටත් දෙව් මිනිස්සපත් කෙලවර ලබන අමා මහ නිවන් සම්පත් ලබා ගැනීමට මේ උදාර පුණ්‍ය ක්‍රියාව හේතු වේවා වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරා. ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා සෑම දිනාටම තම තමන් පතන අයුරින් අමා මහ නිවන දැකීමට මේ පින හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා